අප මෙතෙක් භාවනා කිරීමෙන් කෙබඳු තැනකටද පැමිණ සිටින්නේ ඒ ගැන පැහැදිලි දැක්මක් සමග දැන් කන්දෙන්නේ මේ මඟ ගැන කරන විග්‍රහයට ආධ්‍යාත්මික මිත්‍රයනි ආනාපාන භාවනාව තමා ලෝකේ වඩාත්ම ප්‍රචලිතව තිබෙන භාවනා ක්‍රමය. හුස්ම ගැන කරන භාවනාව. බුදුන් වහන්සේගේ කාලයේ ඊට පෙර අදත් බෞද්ධ ලෝකයේ වෙනත් ආගමික ක්ෂේත්‍රවල අනාගමික විද්‍යා ලෝකේ ඒසේ වන්නේ මේ කාටත් කළ හැකි සරල අභ්‍යාසයක් වන නිසා දෙමින්ම ඉක්මන් ප්‍රතිඵල තිබෙන නිසා මේ දෙක නිසා බොහෝ විට හවොත් කුමක්ද ආනාපාන භාවනාව කොහොමද ආනාපාන භාවනාව වඩන්නේ හිතන හුස්ම ගන්නවා හිතන හුස්ම පිට කරනවා මේ තමයි කලකට හේතදී ලැබුණු ජනප්‍රියම පිළිතුර හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම පිට කරනවා නමුත් පසුව ඒ ටිකක් නිවැරදි වෙලා හිතලා හුස්ම ගන්නෑ හිතලා හුස්ම පිට කරන්නේ ඇතුල් වෙන පිට වෙන හුස්මට හිත එකඟ කිරීම තමයි ආනාපාන භාවනාව. ඒකවතුනි මේ අදහස් දෙකම යම් පමණකට වැරදි. හිතන හුස්ම ගන්න, හිතලා හුස්ම පිට කරන්න අවශ්‍ය නැහැ. හිතවත් නැතත් හුස්ම එනවා යනවා. ඒ එන හුස්ම ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය නැහැ. නමුත් හිතුවොත් වෙන්නේ හිත දිවීම අඩු වෙනවා. එක එක කාරණාවලට හිත දිවීම අඩු වෙලා එක දෙයක් ගැන තමයි හිතන්නේ. ආස්වාදයේ ගැන, ප්‍රස්වාදයේ ගැන. සාමාන්‍ය හිත හරීම චංචලයි. එකවර වැඩ කීපයක් කරන්න යන හිතක්. එකක්වත් හරියට කරගන්නේ නැහැ. කරගන්න පුළුවන් දෙපරිත කියන ඒ තීරණයක් නැහැ. ඉතින් ඒ බඳු හිතන එක්ක දුර ගමනක් යන්න අමාරුයි. මේ ගමනේ යන්න ඕනේද නැද්ද? කොහොමද යන්න ඕනේ? කවද්ද යන්න ඕනේ? මේ කිසිවක් ගැන අතීරණේ තීරණයකින් තොරව ඉන්න කෙනෙකු සමග දීර්ඝ ගමනකට අවතීර්ණය වෙන්න අමාරුයි. අමාරු වෙනවා. එම නිසා මුලින්ම එක තීරණයකට එන්න අවශ්‍යයි. ඉතින් හිතලා හුස්ම ගැනීම, හිතලා හුස්ම පිට කිරීම තුළින් දහසකුත් එකක් වැඩ එක වෙලාවෙ කරන්න හදන එකක්වත් හරියට කරගන්න බැරුව තිබුණ හිතකට එකක් හරියට කරන්න පුරුද්දක් ලැබෙනවා කොහොමවත් හුස්ම ගන්න ඕන කියලා හුස්ම ගන්නවා පිට කරන්න ඕන කියලා පිට කරනවා දැන් හුස්ම ගන්නවා දැන් හුස්ම පිට කරනවා මේ මෙතෙන්දි කරන්නේ හුස්ම ගැනීම හිතේ කාර්යයක් බවට පත් කරනවා. හිත තමන්ගේ වගකීමක් කරගන්නවා හුස්ම ගැනීම පිටකෙලි. ඒ එක්සැස්සකින් හොඳයි. මොකද හිතට වගකීමක් නැහැ. තමන්ට කියන්නේ නිශ්චිත ප්‍රවරුණු බරපතල වගකීමක් හිතට නැහැ. ඒ නැති නිසා <clears throat> ප්‍රස්තියදු ගාමින් ඉන්නවා හිතේ. තමන්ට කියලා රස්තාවක් නැත්නම් ඉලක්කයක් අරමුණක් නැත්නම් රාජකාරියක් යුතුයකමක් හෝ වගකීමක් නැත්නම් අස්තියතු ගැසීම හැර වෙන මොනවා කරන්නද? ඒක රස්තියතු ගන්න. දැන් මේ රස්තියතු ගන්න හිතට කියනව නෑ ඔකට වගකීමක් තිබෙනවා. ඔබට බරපතල වගකීමක් තිබෙනවා. රාජකාරියකට එහා ගිය දේවකාරියකටත් එහා ගිය කොහොම ගැඹුරු වගකීමක් තිබෙනවා. හුස්ම ගැනීම පිළිගන්න. මුලදී හිත කියන මේ මොන වේගවත්ද මෙච්චර පුංචි බොළඳ වැඩක් මට බාර දෙන්නේ ඊට වැඩිය මම බොහොම පරපතල වැඩ කරන කෙනෙක් කාර්යයන් රාජකාරී කරන්න පුළුවන් කෙනෙක් කරපු කෙනෙක් මට ඇයි මේ පොඩි පන්ති වැඩක් බාර දෙන්නේ හිත මේ ගණන් ගන්නෙ නෑ බොහෝ හැඳුවට ගන්න ඕකත් මට කජ්ජාත්ද කියලා නමුත් කොහොම ඉක්මනින් හිත තේරෙනවා ඒ ඉස්තර කළ දේවල් වගේ මේ මේ හරියි අමාරු බව. හුස්ම ගන්න ඕනි කියලා හිතනකොට හුස්ම ගන්න කලින් වෙන දෙයක් හිතන්න පටන් ගන්නවා. ඒ තමයි හිතලා ගන්න හුස්ම අරගෙන ඉවර වෙන්න කලින් චිත්ත තවත් දෙයකට යනවා. <clears throat> හිතටම වැටහෙනවා Taman තුල තිබෙන විනයක් නැතිකම ඉලක්කයක් නැති බව විශ්වාසයක් නැතිකම සහ තමන් තමන් ගැන මොනතරම් අධිතක්ෂේරුවකද හිටියේ එතනදී එකක් හිත නිර්හංකාරව පටන් ගන්න. නිහතමානී වෙන්න පටන් එම නිසා මේ හිතල හුස්ම ගැනීම පිට කිරීම කිරීමේ ප්‍රතිඵල තිබෙනවා. ඒ වගේම එහි අනිත් විපාකත් තිබෙනවා. ප්‍රතිඵල කීපයක් ගැන කිව්වනේ. හිත ටිකක් ඒකරු වෙනවා. ධම්මසීවි වෙනවා. නිර්හංකාර වෙනවා. නිහතමානී වෙනවා. සහ එක වෙලාවේ එක වැඩක් කරන්න උත්සාහ කරනවා. අනිත් විපාක මොනවද? හිත හැබැයි දන්නේ නැහැ. කොහොමද හුස්ම ගන්න ඕනේ කොහොමද හුස්ම පිට කරන්න ඕනේ කොයි වෙලේද හුස්ම ගන්න ඕනේ කොයි ප්‍රමාණයකද හුස්ම ගන්න ඕනේ මොන වේගෙන්ද හුස්ම ගන්න ඕනේ කොතැනදීද හුස්ම පිට කරන්න ඕනේ පිට කරන වේගය කුමක්ද ප්‍රමාණය කොපමණ මේ එකක්වත් හිත ගන්නෙ නෑ හිත ඉගෙන ගන්නත් නෑ ඒ නිසා මේ සියල්ල අවුලක් බවට පත් වෙනවා හුස්ම මූලික වශයෙන් කායික ක්‍රියාවක් කායික අවශ්‍යතාවලට කරන ක්‍රියාවක් 100%ක්ම උනට මූලික වශයෙන් ඉතින් අයනම් දන්නා හුස්ම ගන්න ඕන වෙලාව ප්‍රමාණය වේගය මේ සියල්ල අය දන්නවා හිත දන්නේ මේ නොදන්න දෙයක් බාර දුන්නොත් කෙනෙකුට ජීවිතේටම නොකළ දෙයක් බාර දුන්නොත් තා මේ මානෙ තියෙන කෙනෙකුට ඕනිකම්මඩ පුළුවන් කියලා හිතන කෙනෙකුට බාර දුන්නොත් එයා ඉගෙන ගන්න යන්නේත් නෑ අහන්නෙත් නෑ අතහරින්නෙත් නෑ මහා අවුලක් බවට පත් කරනවා එම් බොහොම ඉක්මනට මේ හුස්ම අවුල් වෙන්න පටන් ගන්නවා හිතලා හුස්ම ගත්තොත් මුලදී හොඳයි ටික වෙලාවකින් වෙහසක් දැනෙනවා හුස්ම ගන්නකොට පිට වෙන්න පටන් ගන්නවා පිට කරනකොට එන්න පටන් ගන්නවා කායත වේසක් අපහසුාවක් බවට පත් වෙනවා ඒ නිසා මේ පිටල හුස්ම ගැනීම හා පිට කිරීම නොවේ ආනාපාන භාවනාව කියන්නේ එමෙන්ම හුස්මට හිත එකඟ කිරීමක් නොවේ ඒ හුස්ම ටික එකතු කිරීම යම් යම් යෝගී අභ්‍යාසවලට ඇතුළත්. හිතන හුස්ම ගැනීමත් යෝගී අභ්‍යාසයක්. හුස්ම ටික එකතු කිරීමත් යෝගී අභ්‍යාසයක්. ඉතින් මේ සියල්ල පටලැවිලා දැන්. එතනදිත් වාඩි වෙලා ඇස් වහගෙන හුස්මත් එක්කනේ යමක් කරන්නේ. ඒ නිසා මේ කෙනෙකුට පටලැවෙන්න පුළුවන් ආනාපාන භාවනාව කියන්නේ ඒම තමයි. ඇහුවොත් ඔව් කියයි. නමුත් මේ වෙනම මාර්ගයක යන වෙනම පාරක යන ගමන වාහනයක්. මේ ඉලක්කය වෙනස්. මෙතන ඉලක්ක කීපයක් දහම දෙනවා. හරි වැදගත් ඉලක්ක ටික. මොනවද? සියලුම ශෝක කිරීම හා පසුතැවීම ඉක්මවා යෑ. මොනම දෙයකටවත් ශෝක නොකර වැළපෙන්නේ නැතුව සිටීමේ හැකියාව. මොනම දෙයකටවත් දුක් වෙන්නේ නැතුව දුන්නසට අවපීඩණයටපත් වෙන්නේ නැතුව සිටීමේ හැකියාව. ජීවිතේ පිළිබඳව පැහැදිලි දැනුමක් ජීවිත න්‍යාය පිළිබඳ පැහැදිලිතාවක් ඇති කර ගැනීම. විවිධ හේතු නිසා දැවෙන පිච්චෙන හිත సంతානය නිවා ගැනීම නිවීම මෙන්න මෙබඳු ඉලක්ක දෙක මේව තම ආනාපාන සති භාවනාවේ අපේක්ෂා ඉලක්ක ගමනාන්ත ශෝක නොපිරීම නොවැළපීම දුක් නොවීම දුක් නොවිඳීම දුම්නසට විෂාදයටපත් නොවීම ජීවිත න්‍යාය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම කලබල හිත දැවෙන තැවෙන පිච්චෙන හිත නිවුණු සිසිල්ලුණු හිතක් බවට පත් කරගනි. මේ මෙබඳු ඉලක්ක හිතවතුනි සම්පූර්ණ වෙයිද නිකම්ම නිකම් හුස්මට හිත එකඟ කරන්න ඉතිය කියන. ඒ නොවිය හැකි දෙයක්. හුස්මට හිත එකඟ කිරීම තුළින් වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාව පමණයි. හුස්ම ගැන එකක කරගෙන ඉන්න පුළුවන් ඒක. වෙන කාරණාවලට නෙවෙයි. හුස්මට පමණ හිත එකඟ වෙනවා. හැබැයි එතරින් නැගිටලා සාමාන්‍ය ජීවිතයට ආවහම අර දහසකුත් එක එක වෙලාවෙ කරන්න හදන හිතම තමයි තියෙන්නේ. ඒ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ආවට ගියාට කරන්න බැත් පුළුවන් භාවනාවක් නොවේ ආනාපාන සති භාවනාව. ඒක සූදානම් වීම පෙර සූදානමක් අවශ්‍යයි. උස්මටි දෙකෙන් කරන්න හිතලා උස්ම ගන්න ලොකු පෙර සූදානමක් අවශ්‍ය නැහැ. ඕනේ තැනක පුළුවන්. ඕන වෙලාවකත් පුළුවන්. නමුත් ආනාපාන සති භාවනාවට ඊට වඩා නිර්දේශිත සුදුසුකම් ටිකක් සම්පූර්ණ කරගන්න ඕන. ඒ ඊටම වැදගත්. පළවෙනි කාරණය තමයි එකපාරට අදිස්සේලා වාඩි වෙන්නේ නැතුව මෙන්න මේ සුදුසුකම් ටික මේවා මානසික සුදුසුකම් ආධ්‍යාත්මික සුදුසුකම් මේ සුදුසුකම් කොපමණ Taman ළඟ තියෙනවද කොයි මට්ටමට තිබෙනවද සහ තව කොපමණ දිනු වෙන්න ඕනද ඒ ගැන සොයා බලලා ඒ සුදුසුකම් සහිත කෙනෙකු බවට මුලින්පත් වෙලා ආනාපාන සති භාවනාවට පිවිසෙයි එතින්දි පහසුයි. මුලින්ම සුදුස්සෙක් වෙලා රැකියාවකට යන්න පහසුයි. රැකියාවට ගිහිල්ලා නොදන්න රස්තාවකට ගිහිල්ලා ඒ පිළිබඳ දැනුමක් නැහැ අත්දැකීම් නැහැ. ඉතින් ඉගෙන ගන්නත් පුළුවන්. සමහරවිට විශ්‍රාමයන් තුරුත් ඉගෙනගෙන නැහැ රස්තාව ගැන මෙලෝ දෙයක්. ඒ එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් අවශ්‍ය මූලික සුසුපන් ටික ලබා ගන්න. පළවෙනි කාරණේ තමයි අල්පේච්ච ජීවිතයකට හුරු වෙන්න. මේ දීක ගමන යන්න කැමති නම් අර කියව ඉලක්ක සාක්ෂාත් කරගන්න නම් අවශ්‍ය මොනවද? මනම හේතුවකටව මොනම කාරණයකටව ශෝක නොකරී ඒ ශෝක කිරීමට නැවතුම් පිටක් තිබන්න. වැළපීමට නැවතුම් සිතක් ලබන්න. දුක් විඳීමට ආ දුම්නසටපත් වීමට නැවතුම් සිතක් ලබලා ඒවා ඉවර කරලා ගන්න. ජීවිතය කියන්නේ කුමක්ද? ඒ පිළිබඳ යථා ස්වභාවය ගැන අවබෝධ කරගන්න. ආ හිත මුළුමනින්ම නිවාදාන. අලුයට ගිනි පුපුරවත් නොතබා සම්පූර්ණයෙන්ම නිවාදාන. මෙන්න මේ ඉලක්ක නම් සම්පූර්ණ කරගන්න අවශ්‍ය. එහෙමනම් මුලින් සුළු වේලාවක් සුළු කාලයක් එක දවසක් අර සුදුසුකම් සම්පූර්ණ කරගන්න යොදාගත් ගැනීම කාලයේ අපතේ දෙමීමක් නොවේ. ඉතින් බොහෝ දෙනෙක් අදිස් වෙනවා කොතාම කියලා දුන්නේ සාමාන පනසති භාවනාව කියලා දුන්නේ. ඉතින් එහෙම කියලා දෙන්න පුළුවනි. නමුත් මේ ඊට වඩා හොඳයි ටිකක් කාලය අරගෙන මේ ගමනේ යන්න අවශ්‍ය මාර්ගෝපකරණ දැස්ති කරගත්තාම අතරමඟදී ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි කාරණේ තමයි අල්පේච්ඡතාව. ඔබට ඇත්තටම අවශ්‍ය නම් මේ මුළු ගමනම යන්න. මේ කිව් සියලුම ඉලක්ක සාක්ෂාත් කරගන්න. එහෙමනම් ඇති කරගන්න කුසලතාව අල්පේච්ඡ වෙන්න. ආශාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආශාවක් ඇති කරගන්න නැතුව සිටීම නොවේ ඒ තමයි ඉලක්කය. පටන් ගන්න තැන මෙහෙම ඉන්න බෑ. ඒතර පටන් ගන්න තැනේ කලියුත්තේ කුමක්ද? මේ ආශාවන් හඳුනාගන්න. හඳුනාගෙන අනවශ්‍ය ආශා මොනවද? අත්‍යවශ්‍ය වනකම් මොනවද? මේවා වර්ග කරන්න. පෙරන්න, සිද්ධ කරන්න. එහෙම පෙරලා ඒ පෙරාන්කට හොඳට හදාගන්න. හදාගෙන අත්‍යවශ්‍ය නොවන ආශාවන් වලින් ටිකක් ඈත් වෙන්න ඒ ආශාවන් වලට යට නොවි ඉන්න වීරිය කරන්න. ඒක වීරියක් අවශ්‍යයි. මේ වීරියට තමයි ආතාපි කියා කියන්නේ. ආතාපි. මොන වීරියටද? අත්‍යවශ්‍ය නොවන ඕනෑ පාකම් ආශාවන් කෑදරකම් වලින් ඈත් වීමේ වීරිය. ඒවට යට නොවි සිටීමේ වීරිය. ඒවා ටිකක් පැත්තකට අතුගා දැමීමේ වීරිය. පාරිසරයි ඒ ගමන අඩාර වෙන විදිහට බාධාවක් වෙන විදිහට යම්කිසි ආශාවක් හිතේ ඇති වුණොත් ඕනකම ඒ ආශාවේ හැප්පී හැප්පී එතන ලඟිනව වෙනකොට මේ ආශාව අතුගාලා දෙමි. ඇත්තකට කරලා දෙමි. නැති කර දෙමි නොවේ. ඇත්තකට කර දෙමි මේ වීර්ය ආශාව. උච්චා දෙමි. ඒ කප කියන්නේ තාපේ උච්චා යාතාප කියන්නේ එහෙම වීර්යය. මනෝ පුච්ඡන්දද මේ අත්‍යවශ්‍ය නොවන ආශාවන් උච්චලලා. යම්කිසි වීර්යයක් අවශ්‍යයි. ඒ වීර්ය මදි නම් වෙන්නේ මුළු භාවනා කාලෙම ඒව ගැන හිත හිත ලබා ගන්න බැරි වුණු දේ ගැනයි වෙන අයට ලැබුණු දේ ගැනයි Tamanට නොලැබුණු දේ ගැනයි මේව ගැන හිත හිත හිත හිත හිත හිත තැවෙනවා තැවෙනවා තැවෙනවා. ඒ නිසා ආතාපිතා මැද අවශ්‍යයි. ඊළඟ කාරණය සාමාන්‍ය ජීවිතේ අවබෝධයෙන් ගත කරන්න පුළුවන්. තමන් කරන කියන දේවල් ඇයි කරන්නේ? ඇයි කරන්නේ? මොනවා කළත් කමක් නැහැ. නමුත් තමන් දැනගන්න ඕනේ ඇයි මම මේ දේ කරන්නේ? කවුරුත් කියනවට නොවේ. හැමෝම කරන නිසා නොවේ. මුළු ලෝකෙම කරන්න කියන නිසා නොවේ. මෙතෙක් කාලයක් කරගෙන ආනිසාත් නොවේ. දැනගෙන ඇයි කරන්නේ? තමන්ගෙන් මාන්න. තව කෙනෙක්ගෙන් ඇහුවත් කමක් නැහැ. නමුත් අප පුහුණු වෙන්න ඕනේ. අපෙන්ම විමසා බලන්න. ඔබ දන්නවද? ඔබ මේ දේ කරන්නේ ඒ නිසා. භාවනාව පමණක් නොවේ අන් සෑම දෙයක් ගැනම දැනුවත් සිටීමේ ස්වභාවය සම්පජානන. ඇයි කරන්නේ කියන්නේ? ඊළඟට කරන දේවල් ගැන දැනුවත්ව කිරීම. කරන්නේ ඇයි කියලා දැන ගැනීම එක ඊළඟට යමක් Tamange කෙරෙනකොට මේ දේ කෙරෙනවා කියන දැනුවත් බව. සතිමා අවසාන කාරණේ අවසාන සුසුකම තමයි විනේය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං ලෝකය ලෝකය කියන්නේ අපිට ඇහෙන පේන දැනෙන දේවල් සිදුවී මේ සිදුවී වලට අප දක්වන ප්‍රධාන ප්‍රතික්‍රියා දෙක තමයි අවිද්‍යා දෝමන. අවිද්‍යා කියන්නේ ගිජු වීම. සමහර සිදුවීම් වලට ඉජු වෙනවා. ඒව නිදින්න බලනවා. ඒ සිදුවීම් රස විඳින්න බලනවා. අපිට දැඩි ලෙස ඒවට කිසි වෙන්නේ. දැඩි ලෙස කිසි වෙන්නේ. දෝමනස්සන් කියන්නේ එහෙම කිසි වෙන්න බැරි වුණාම කිසි විය නොහැකි දීරත් සිදුවීම් වෙන්න පටන් ගත්තාම අන්න කලකිරෙනවා. අවපීඩනයට පත් වෙනවා. දෝමනයි. මේ තමයි සාමාන්‍ය හිතට ප්‍රතික්‍රියා දෙක ලෝක සිදුවීම් ඉදිරියේ. ලෝක සිදුවීම් කියන ලෝක ප්‍රවෘත්ති පමණක් නොවේ මොනම බාහිර සිදුවීමකට හෝ රසවත් නම් දැඩි ලෙස ජීජු වෙනවා මේ රසනම් කලකිරෙනවා. ඒ මේ ප්‍රතික්‍රියා දෙකේ දෝලණය වෙන හිතකට මේ ගමනේ යන්න බෑ. මේ පාරේ පැත්තට කලකිරෙනවා මේ පැත්තට කිසි වෙනවා. ඉතින් පාරක යන්න බෑනේ. ඒ අන්තවලට යනවා. ගමනක් නෑ. ඒ පැත්තේ අන්තවලට හැප්පෙනවා. ඒව රස විඳිනවා, සතන් කරනවා එපමණයි. සමහර විට පැයක් වාඩි වෙන්න පුළුවන්. ඒ පැයම කරන්නේ අර සාමාන්‍ය වෙලාවෙදී විජුණු ධම්මසටපත් වුණු අධ්‍යක්ෂේ නැවත නැවත වමාර වමාර අනුභව කිරීම තමයි. එම නිසා හිතවතුනි එදිනදා ජීවිතයේ සිදුවීම් වලට දැඩි ලෙස ඉජු වීමයි ඉක්මනින්ම කලකිරීමයි දෙක යම් කිසි දුරකට පාලනය කරගන්න පාලනය කරගන්න. විනීය ලෝකේ අභිජ්ජා නොවන. විනීය කියන්නේ පාලනය කරගෙන. කිසියම් විදිහකට ලෝකේ නොවේ. තමන්ව පාලනය කර ගැනීම. තමන්ගේ දැඩි කිචු වීමයි ඉක්මනින් කලකිරීමයි මේ දෙක පාලනය කරගන්න. ඒතර මෙන්න මේ සුසුකන්. වැඩි නෑ සුසුකන් හතරක් විතරයි. සිදුවීම් වලට දැඩි ප්‍රතික්‍රියා ගැනීම පාලනය කිරීම ඒකින් ප්‍රතික්‍රියා දෙකක් මූලික වශයෙන් කෑදර වීම දැඩි ලෙස සීමාව ඉක්මවා කෑදර වීමයි එනිසාම ඉක්මනින්ම එපා වීම දෙක පාලනය කර ගැනීම තමන්ගේ කෙරෙන කටයුතු ගැන සාවධාන වීම කරන දේවල් ඇයි කරන්නේ කියා විමසා බැලීම ඊළඟට හිතේ ආශාවක් ඇති වුනහම ඒ ආශාව පස්සේ යනවා වෙනුවට ඒ අත්‍යවශ්‍යද ජීවිතේට අත්‍යවශ්‍යද නැද්ද කියා පෙරලා අත්‍යවශ්‍ය නැත්නම් ඒ ආශාව පැත්තකට අතුගාලා දෙන්න. ආකාරයි. ඉතින් මේ සුසුමන් ටික අවශ්‍යයි ඒකවලුනේ. යම් පමණකට හරි ඇති. යම් පමණකට මේ හැම දෙනා ළඟ මේ සුසුකම් ඇති. මේ ප්‍රමාණවත් මට්ටමට තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ආනාපාන සති භාවනාව හරි පහසුයි. ආනාපාන සති භාවනාවේ ගැටලුවක් තාම අපි බලන්නේ එතනින් මේ ගැටලුව විසඳන්නේ. ඒ හුස්මෙන්න සිතිවිල්ලෙන්ම විසඳන්නේ. හැබැයි බොහෝ ගැටලු ඇති වෙන්නේ මේ සුදුසුකම් වල අඩුපාඩුකම් නිසා. සාමාන්‍ය ජීවිතයේ අපි ජීවත් වෙන විදිහේ තියෙන ප්‍රශ්න නිසා. ඉතින් ඒ සාමාන්‍ය ජීවිතේ ක්‍රමවත් කරගන්න නැතුව මේ ගමනට උදව් වෙන විදිහට සකසා ගන්න නැතුව භාවනා කරන්න આવොත් ඒ පුළුවන් කරන්න බැරි නෑ. නමුත් වැඩි පරිශ්‍රමයක් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් යොදවනවා වගේ 10 12 ගුණයක නැතිනම් ඊටත් වැඩි ශක්තිය යොදවන්න වෙනවා. ශක්තිය අවම කරගන්න ලොකු උදව්වක් වෙනවා සාමාන්‍ය ජීවිතයේ මේ සුසුකන් තුන හතර හඳුනාගෙන වර්ධනය කර ගැනීමේදී ජීවිතයට හොඳයි එදිනෙදා ජීවිතයට හොඳයි ආර්ථිකයටත් හොඳයි කායික නිරෝගී බවටත් හොඳයි මානසික නිරෝගී භාවයටත් උදව්වක් සමාජ ජීවිතයට කාමයට ලොකු උදව්වක් වෙනවා ඊළඟ කාරණය ආවට ගියාට කරන්න පුළුවන් භාවනාවකුත් නොවේ ආනාපාන සති භාවනාව ඔය හිතුණා හිතුණු තැන වාඩි වුණා එහෙම නොවේ එහෙමත් කරනවා කරන්නේ හුස්ම දෙක කරන්න තැනක් පතනක් නැහැ ඉරියව්වකුත් නැහැ නමුත් මෙතන ඉලක්කය වෙනස් මෙතන තියෙන්නේ සංසාර රෝගයම සනීප කර ගැනීම ඉලක්කය මේ ලාමක ඉදිනදා ඔය පුංචි බොළඳ සීනි බෝල කෑමේ ඉලක්කය නොවේ. සංසාර රෝගේම සනීප කරගන්න. ආනාපාන සති සමාධි භාවනාව ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කළේ ඒ අරමුණ. ඉතින් අපි ශාස්ත්‍රෝ මාර්ගෝපදේශය නම් පිළිගන්නේ අපිට ඉලක්කය වෙන්න ඕනේ. උන්වහන්සේ අපිට දුන්නු ඉලක්කය. සංසාර රෝගේ නිත්‍යවටම සනීප කරගෙන. සමහර පුංචි ඉස්සරදයක් කොහේරි කැක්කුමක් එහෙම තියෙන විට ඒ ගැන අත්දැකීමක් තියෙන සුසුකමක් තියෙන කෙනෙක් පාරේදී කඩේකදී මුණ ගැහුණොත් කියන්න පුළුවන් මට ඉස්සරදයක් තියෙනවා මෙතන රිදෙනවා මොකද කරන්නේ සමහර වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන් අහන්න එහෙම කෙනෙක් මුණ ගැහුණාම අපිට අහන්න පුළුවන් පාරේ උනත් මොකද කරන්නේ? ඒ සමහර කෙතුමා හෝ එතුමිය අපිට පුංචි කෙත්තක් දෙන්න පුළුවන් මේ පොත්. පුංචි ප්‍රදේශයන් දෙන්න ඒක එතරම් බොන්නත් පුළුවන්. එහෙනම් පුංචි වේදනානාශකයක් පුංචි බේතක් පාරේදී බොන්න පුළුවන්. බස් එක ඇතුලේ බොන්න පුළුවන්. විවාහම ඒ වේදනාව සමනය වෙනවා. කොතනද බිව්වේ කියලා අහන්නේ නැහැ ඉස්සරහට යන්නේ ඔබ මේ පෙත්ත බිව්වේ කොහෙද රෝහලකදීද ගෙදරදීද පාරේද පාරේදී නම් මම සමීප වෙන්නේ එහෙම කියන්නේ ඒ වැඩ කරනවා හැබැයි ඉතින් ඔය ඉස්සරහට එනොත් මේ ටිකක් තේන පාරේදීත් පෙත්තක් දීලා සමීප කරන්න නෙමෙයි මේක මීට වැඩි ටිකක් හොයලා බලන්න ඕනේ කියලා සමාන්ට කියන්න පුළුවන් රෝහලට එන්න. ඉතින් අපිට රෝහලට යන්න වෙනවා. ගියාම ඕපීඩියකට යන්න වෙනවා. ඕපීඩියකට ගියාම ඒ වෛද්‍යවරයා ඔක්කොගිය නලාව තියලා බලයි. ඒ එතනින් නැවතින්න නැතුව ප්‍රෙෂර් චෙක් කරයි. සමහර විට සායනයකට යොමු කරන්නත් පුළුවන්. එහෙම යන්න මේ අතනීක උක්‍ර තත්ත්ව උක්‍ර නම් තව එහාට යන්න වෙනවා. ඊළඟට සමහර විට මේ සල්ලාගාරයකට දැන් එහෙම පුංචි කටුවක් වෙනිච්ච ගන්න ඕන තැනකදී ගන්න පුළුවන්. අතේ හරි පයි හරි පුංචි කට්ටක් ගන්නවා නම් ඕනෑම තැනකදී එළියට දාන්න පුළුවන්. ඒකට 아무තු පරිසර ඕනේ නැහැ. දැන් අභ්‍යන්තරයේ ටිකක් ගැඹුරු සල්ල කර්මයක් නම් කරන්නේ කපාරේදී පානුවක් උඩ කරන්න බෑ. ඒට සුදුසු නිර්දේශිත තත්ත්ව යටතේ ඉබෙන තැනක් ඕන ශල්‍යකාරය. ඒක බීජ නැති කවුරුරේ ඉඳන්ගේ හැප්පෙන්නේ නැති සමහර වෛද්‍යවරයෙක් ගිහි අරගෙන සංගතරණය කරන්න යනකොට කොහෙන් හරි ආපු වාහනයක් නැගේ හැප්පුණොත් කියන පාරේ සුව වීම කොහොමද මරණයටපත් වෙන්න පුළුවන්. එනිසා මේ වගේ බාධා නැති ඊට උචිත පරිසරයක් ඕන. මේ සංසාර රෝගය කණේක කරගන්න හදන්නේ. පුංචි ඉසේර දෙයක් නොවේ. තියෙන බරපතලම රෝගී. සංසාර රෝගයට හේතු වුණු ඒ අකුසල මූල කපලයි කරන්නේ. ලෝකයේ තියෙන බරපතලම සැලකන. සියලු සැලකර්ම අතර වඩාත් බෑරු දුෂ්කරම සැලකරන්නේ තමයි අකුසල මූල අපායවත් කිරීම. ඒ නිසා ඒක සුදුසු සංඥාගාරය ICU එකට යන්න වෙනවා. සංඥාගාරයකට යන්න වෙනවා. දෙවි සත්කාරයකට යන්න වෙනවා. ඉතින් ඒ බඳු ICU එකක් ගැන තමයි ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ. රුක්ක මූලගතෝ වා සංඥාකාරගතෝ වා අරඤ්‍යගතෝ වා කියන අපි වෛද්‍යවරයෙක් ඉස්සරහට ඒකට ක්ලිනිකට එන්න කියන්නේ. ඇයි මේ පාරිතිකාගේ යෙදී කපලයි කරන්නේ නැත්තේ? ඒකට තියටරයකට එන්න කියන්නේ කියලා අපි අහන්නේ නැහැ. පාරිතිකතියක් කපලයි කරන්න කියත් අපි බෑ කියලා දුවයි නෑ මම තියටරයකට එන්න. හැබැයි බුදුන්වහන්සේ නිර්දේශ කරනකොට අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගරගතෝ වා කියලා අපි අරස් ප්‍රශ්න කරනවා. ඇයි? එන්නේ මෙතන බැලුවා. හදන්න බැරි. පුළුවන්. ඒ කියන්නේ කෙලියට විතර පුළුවන්. අත උස්ම දිට එකක් කරන්න පුළුවන්. මොකටද? උස්ම දිට එකකට කිරීම එකක්. සංසාර රෝගේ සනීප කරගන්න යන්නේ තව එකක්. මේ වෙන් කරගන්න. ඉතින් දැන් ගස් මුල් කැරේ වලට යෑම සත්‍යයට වාඩි වී නම් අතාරින්න කියන්නේ තියෙන්නේ අතාරින්න මේකේ අවස්ථා දෙනවනේ විකල්ප තුනක් දෙනවා. අරඤ්‍ය ගතෝ වා හෝ දෙලීකට ගියේ හෝ රුක්ඛ මූලකතෝ වා ගහක් යටට ගියේ හෝ ශුන්‍යාගාරගතෝ වා තමන්ගේ ඇඟේ කවුරුවත් හැප්පෙන්නේ නැති තැනක එහෙම හිස් තැනකට ගියේ හෝ ශුන්‍යාගාරය කියන්නේ එහෙම තැනක්. කවුරු හරි යන්නේ පාරක ඒ දොරකඩක වාඩි වෙලා මේ වැඩේ කරන්න බෑ. ඒ යන්නේ පාරේ තියලා කවුරුවත් නැගේ හැප්පෙන්නේ නැති. තව කෙනෙක්ගේ වැඩවලට බාධා නොවන. එහෙම හිස්තන කොහේරි. ඒ හිස්තන වර්ග මීටර කීයක ශූන්‍යාකාරයක්ද කියන කාරණය අදාළ නැහැ. සමහර විට කෙනෙකුට වර්ග මීටරයක ශූන්‍යාකාරයක් හොඳට නැහැ. ඒ වර්ග මීටරෙන් එහා මොනවාම ගැටලුවක් නැහැ. ඒ හැප්පෙන්නේ නැත්නම් එච්චරයි. ඒ සමහර කෙනෙකුට වර්ග මීටර 100ක ශූන්‍යාකාරයක් තිබ්බත් බෑ කරන්නේ. 101 වෙනි මීටරෙන් මීටරේ වෙන දෙයකට කලබල වෙනවා. ඉතින් මේ එහෙම කියොත් නම් මේ මුළු ලෝකයේම ශූන්‍යාකාරයක් වුණත් මදි වෙනවා මේ ලෝකේ එහා ඉර පායනවා ඉර බහිනවා හඳ පායනවා හඳ බහිනවා බලාකුත් පාවෙනවා මේ හැම දෙයක්ම අයින් කරන්න වෙනවා විශ්වයේ එහෙම නෙමෙයි අඩුම ප්‍රමාණයක් ශූන්‍යාකාරයකින් භාවනා කරන්න පුළුවන් කෙනෙකු බවටපත් වෙනවා ඒ වෙලාවත් තෝරගන්න ජනා කීන වෙලාව නෙමෙයි ගෙදර හැමදෙනාම කෑ ගහන වෙලාව නෙමෙයි හැමදෙනාටම රූපවාහිනිය බලන්න ඕන වෙලාවක් නෙවෙයි ඒ අපි දක්ෂ වුණොත් ශූන්‍ය තත්ත්වය අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ වෙලාවට කල්ලංකං ආපුචිත්වා අලක් නැදගන්න උඩ පැන පැන නැකනක මේ ගමනේ ඇත්තට එහෙම හුස්මට නම් හිතේකින් කරන්න පුළුවන් නමුත් ආනාපාන සති සමාධි භාවනාවේ වඩන්නට බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ඒ ගුණ වැඩෙන්නේ නැහැ එක විදිහකට ඉන්න වාගේ. එහෙම ඉන්න ඇති නිසා තමයි මේ නිර්වින්දන කරන්නේ සල්ල කර්මකින්. එහෙම රෝගියා ඉන්නවනම් වේදනාව ඉවසගෙන අතපය හොලවන්නේ නැතුව, කෙලගිරින් නැතුව, ඈනුම් යවන්නේ, කයින් දෙකින් තිබුම් යවන්නේ නැතුව ඔය පිළිමයක් වගේ ඉන්නවනම් නිර්වින්දනයක් ඕනේ නැති වෙයි. ඉතින් එහෙම ඉන්නේ නැහැ ඉන්නේ නැති නිසා තමයි නිර්වින්දනය කරන්නේ. සල්ලි පැනමයකට කලින්. නිර්වින්දනය කළාම ඒ වෙලාවට හිතෙන්නේ හිතනවා දැනෙන්නේ නැහැ. කපනවා කොටනවා දැනෙන්නේ නැහැ. සමාජයට පෙනුනක් දැනෙන්නේ නැහැ. ඊළඟට මේ දඟලන්නේ නැහැ. ඔය ඉන්නවා. අතුරු ආබාධකින් තොරව සල්ලි කර්මයේ සාර්ථක කරගන්න ඒ උදව්ව. අනේ බඳු ඉරියව්වකට එන්න පුහුණු වෙන්න. බරපතල සල්ලය කර්මයක් කරන විට අර බාහිරින් නිර්වින්දනය කළාම ඉන්න තත්ත්වයට තමා තුළින්ම එත කොහොම වෙන්නේ? පල්ලංකං ආපචිත්වා කියන්නේ ඇයි? කලක් බැඳගන්නේ. පරයන්ක ගත වෙන්නේ. වාඩි වීම තමයි මෙතන විශේෂයෙන් අවධාරණය කරන්නේ. ඒ ඉරියව්ව හුරු වෙන්නේ. වාඩි වෙන්නේ. බලක් බැඳගන්න. මේක බන්ධනය කරගන්න ඉරියව්ව. ඉතින් අපි බැඳ ගන්නවා කියන්නේ අතපය ওই විදිහට කියලා ලඟුවකින් බැඳොත් ආයි ඕනේ වුණත් යහට මෙහාට දඟලන්න විසිට කරන්න දිගාරින්න බෑනේ. ඒ වගේ බාහිර ලනුවකින් නොවේ. ඉතින් මේ ඉරියව්ව බැඳ ගන්න. එම් බැඳගෙන බලන්න කොපමණ වෙලාවක් හිතට පුළුවන්ද මේ පරියන්කේ බැඳගෙන තියාගන්න. මුලින් බලන්න කොපමණ වෙලාවක් පුළුවන්ද? ඒ විනාඩියක් හරි විනාඩි 10ක් හරි කමක් නැහැ. ඒ පුළුවන් වෙලාව අඳුරගන්න. කවුරුදත් බලන්න කොහොමද පුළුවන්. මේක ටික දවසක් යනකොට ඔන්න තමන්ගේ සාමාන්‍ය අගේ තේරෙනවා. මේ කාරණේටි අදාළව සාමාන්‍ය කොපමණ වෙලාවක් ඉන්න පුළුවන්. අඳුනගන්නේ ගන්නවා. ඒ වෙලාවේ දැනගන්න ඕනේ නැහැ. ඒක දැනගන්න ඕනේ නැහැ. ඒ ඉන්න පුළුවන්. දැන් 15ක් කියන 15ක් ඉන්න පුළුවන්. ඒ 15න් පස්සේ තමයි අන්න පල්ලියක් සම්පූර්ණයි කියන ක්‍රියාත්මක දැන් තමයි දැනගන්න ඕනේ අකපයි. ඉතින් මනසි. මනස නැමැති රැහෙනි. අකපයි දැනගන්න. සබහාතනේ නැති කෙනෙක් කියන්න පුළුවන් එහෙම කියලා නැති කෙනෙකුත් හරි දෙවිසි මේ වැඩේ ටාස්කෝ කරේ ඉස්සරි මොනවා හරි දාලා ගලුවොත් ගන්න කවදාද ඒ පදා හදනකොට ආරාධන වාන්ති කෙනෙක් විදිහට ඒක පුළුවන් ඒ වෙයි මොකක්ද යැපීමකට නොවේ මානසික ක්‍රියාකාරී වෙන්න පැය 24කට නොවේ. තවත් විනාඩි 30ක්. අදිස්ථානී පැදක. කර්මස්ථාන කරන තව විනාඩි 5කින් පස්සේ ඉරියව් වෙනස් කරනවා කියා සමාන ඉරියව් වෙනස් කරනවා තව විනාඩි 5කින්. ඒ අදිස්ථානීට පුළුවන් ශරීරේ පවත්වාගෙන යන්න. හිත අදිස්ථාන කරන ශරීරයේ ඉඩ දෙනවා. ශරීරය කියන්නේ දිවෙනවා. හැබැයි හිත මඩේ හිටවපු ඉන්නක් වගේ නම් අන්න එතනදී ශරීරයට යන්නේ නම එයා පිටක් අත දෙන්න කෙනෙක් නැහැ. ඉතින්දි තවත් ශරීරයේ දුබල වෙනවා. එම නිසා හිතවතුනි මේ අදිස්ථානය හරියට අදිස්ථාන කරා. ඒක ටික අදිස්ථාන කරා. එම අදිස්ථාන කරානේ අදිස්ථානය වැඩ කරයි. ඒ විදිහට අඩුම ගානේ විනාඩි 45ක්වත් පරියන්කේ ඉන්න පුළුවන්. අඩුම ගන්න. උපරිම දෙයක් නත් හොඳටම ඇති. ඉමෙහාට අවශ්‍ය නැහැ. ඉමෙහාට සම්මන කරාට කමක් නැහැ. නමුත් පරයන්තේ ඉමෙහාට අත්‍යවශ්‍ය නැහැ. හැබැයි විනාඩි 40කට 45කට වැඩි අඩු කාලෙකින් මේක පටන් ගන්නවා මිසක් ගමනක් යෑමක් වෙන්නේ නැහැ. හැමදේම පටන් ගැනීමක් තමයි. උතුම් කායන් අනිදාය පිටුව තියාගන්න උඩුකය පිටුව තියාගන්න පිටවා ගන්න අනිදාය පිටවා ගන්න ඍජුව පිටවා ගන්න මේ දියවුවත් බලන්න ලස්සනයි පිටින් බලන කෙනෙකුට ලොකු වෙදිතරකමක් දැනෙනවා ඒ ඉරියව්. ඔය තිවංක පිළිමේ වගේ එහාට මෙහාට නැමිලා වක් වෙලා කුතු වෙලා ඇඹරිලා එතකොට එහෙම රූපයක් දැක්කොත් ඉරියව්වක් දැක්කොත් කාටද හිතෙන්නේ අනේ මා මේ වගේ වෙන්න ඕනේ මාත් මේ වගේ භාවනා කරන්න ඕනේ එහෙම ප්‍රසාදයක් ආකර්ෂණයක් ඒ ඉරියව්වක නෑ මෙතු උතුම් කායම් පනිදහ එහෙම ඉන්නකොට පිට කෙනෙකුට භාවනා නොකරන කෙනෙකුට ඒ ශක්තිය දැනෙනවා ඒ බලය දැනෙනවා එදිටේ ඉරියව්වක් තමන්ගේ කායික ශක්තිය විශේෂයෙන් සුන්නාවේ ඒක රාජී වෙන ශක්තිය මේ භාවනාවට හොඳින් මිටමලෝල ගන්න පුළුවන් මේ ඉරියව්. සාතවත් ප්‍රයෝජන තිබෙනවා. නිදිමතේ මාදුයි. නිදිමතේනේ අඩු වෙනවා. බඩගිනි දැනෙනවා අඩු වෙනවා. වැසිකිලි කැසිකිලි යන්න ඕන වෙන එක ඒ ඉක්මනින් ඉක්මනින් ඕන වීම අඩු වෙනවා මේ ඉරියව්ව. වාඩි වෙලා වැඩි වෙලාවක් සිටිනකොට ඇතිවෙන කොන්දේ අමාරුව අඩු වෙනවා. වෙන විදිහකට ඇද වෙලා හිටියාම ඉක්මනින් එන කොන්දේ අමාරුව මේ ඉරියව්වේදී එන්නේ ප්‍රමාද වෙනවා. කුජුං කායම් පනිදාය කියන්නේ හිතවතුනි මෝල් ගස් ඉල්ල වගේ සිටීම නම් නොවේ. ඒ ඊළඟ අන්තය දොයට පපුව ඉස්සරහට දාලා කොන්ද නමල වක් ගහගෙන සිටීම නොවේ. නෑ සිටුව. ගහ පපුව ඉදිරියට දාන්න අවශ්‍ය නෑ. උදරේ ඉදිරියට දාන්න අවශ්‍යත් නෑ. පිට වක් කරගන්න අවශ්‍යත් නෑ. සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. දෙන්න නම් දෙවි තියාගන්න. වෙන්න සිටුව. පරිමුඛං සතින් පරිමුඛං සතින් ඉදිරියට ගේන්න කොමත්ද සතිය සිහිය මේ මුළු ගමනේම ඉදිරියෙන් තියාගන්නේ සිහියයි වෙන මොනවත් නෙමෙයි පරිමුඛං සතින් සිහියම ඉදිරියට ගේන්න හිත එකඟ කිරීම නොවේ සිහිය පියවරෙන් පියවරට සිහියයි ඉස්සරහට ගේන්න ඕන. සිහියටයි මුල් තැන දෙන්න ඕන. සිහියටයි ප්‍රමුඛ ස්ථානය දීත්තේ. ඉතින් මේ කාරණය සමහර විට මෙහෙම කිව්වහම වඩාත් පැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි මේ භෞතික උදාහරණයක් පමණයි. නට අත්දකින්න පුළුවන්. දැන් මේ විදිහට මේ පරියංක ගත වෙලා උඩුකය ඍජුව තියාගෙන දැස් අඩවන් කරගෙන ඉරියව්වේ ද ඉරියව්ව පිටවාගෙන සිහිය හිත හිත කියන්නේ සිහිය කියන්නේ ඒන්නේ ඉරියව්වෙන් ඉදිරියට. දැන් තවත් ඉස්සරහින් ඉඳලා මේ ඉරියව්ව දිහා බැලුවොත් පේන විදිය දැනෙන විදිය අන්න ඒ කෝණයෙන් බලන්න. ඇතුලේ ඉඳලා නෙවෙයි එළියේ ඉඳලා ගොඩක් ඈතිනු නෙවෙයි සමීපේ ඉස්තරහින් මේ ඉරියව්ව දිහා බැලුවොත් කොහොමද පේන්නේ කොහොමද දැනෙන්නේ එහෙම මේ භෞතික වශයෙන් උපකල්පනයක් එක්ක පටන් ගත්ත කමක් නැහැ හොඳයි මේ පරිමුඛං සති මානසිකව ඒ මට්ටමට එන්නේ භෞතික ආරම්භයේ උදව්වක් වෙයි ඉදිරියට ගෙනල්ලා තියන් ඇතුළේ නෙමෙයි ඉදිරියේ මේ ඒ පැත්තේ ඉඳලා හරියට විදුලි පන්දමක් දැල්වුවා වගේ මෙහෙට අන්න පේන විදිය. හා දැනෙන ආකාරය. එහෙම හදිස්සියෙන් නම් අපේ එළියේ. ඒතර මෙතන වෙන දේ එකපාරට දැනෙන්නේ නැහැ. අඩියක් ඉස්සරහින් ඉන්න කෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒ නිසා හදිස්සියෙන් මොනම දෙයක්වත් දැනගන්න. එහෙමයි. එහෙම හොඳට කෙනෙක් දිහා හිතන්න වාඩි වෙලා ඔය විදිහට ඉන්න කෙනෙක් දිහා අපි ලං වෙලා බලාගෙන ඉන්නවා. ඇස් අරගෙන අපි බලන. එයා ඇස් වහගෙන ඉන්න පුළුවන්. අපි ඇස් අරගෙන බලාගෙන ඉන්නවා ඉරියව්වදී. ශරීරේ දිහා. බලන් ඉන්නකොට ඉතේ බලාගෙන සිටින විටදී පේනවා මේ ශරීරේ නිශ්චලව තිබ්බට චලනීය වෙනවා. ක්‍රියාකාරී වෙනවා. මේ ක්‍රියාවන් වෙනවා. පේනවා ඇත්තට. කන් දෙකට ඇහෙනවා. පේනවා, සා ඇහෙනවා. ඊළඟට අපි ගා කිට්ටුනොත් අපිට දැනෙන්නත් පුළුවන්. තවත් කිට්ටුනොත් දැනෙනවා. පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒ අතරේ බොහෝ දේ ඇහෙන්න පුළුවන් මේ බාහිර පරිසරයේ නෙවෙයි මේ ශරීරේ බොහෝ දේ ඇහෙන්න පුළුවන් සමීප වෙලා කන් යොමු කළොත් සමීප වී ඇස් යොමු කළොත් බොහෝ දේ පේන්න පුළුවන් චලනයක් පේන්න පුළුවන් සමීප වී සංවේදී වුණොත් දැනෙන්නත් පුළුවන් සමහර ඒවා ඇති වෙලා නැති වෙලා යන එක බතාවක් ආයෙ වෙන්නේ නැහැ සමහර දැනීම් සමහර ඇසීම් සමහර වෙනී තවත් සමහර දැනීම් ඇසීම් වෙනී ටික වෙලාවක් තිබිලා නැති වෙලා. ඒ අතර අපි මේවත් නිරීක්ෂණය කරනවා. මේ හැම දැනීමක්ම, පෙනීමක්ම, ඇසීමක්ම නිරීක්ෂණය කරනවා ඉරියව්වෙන් ඇති වෙන. බාහිර නෙවෙයි. ඉරියව්වෙන් මතුවෙන. කයින් මතුවෙන. එසේ නිරීක්ෂණය කරමින්, අතමින් දැනගෙනමින් සිටින විට එක තැනකට එනවා මේ පුංචි පුංචි දේවල් වරකට දෙකකට ඇති වෙලා නැති වෙලා යන දේවල් අතර කිසියම් සංවේදනයක් තිබෙනවා කිසියම් චලනයක් තිබෙනවා සිදුවීමක් තිබෙනවා නොනැවතීම සිදුව අකණ්ඩවම සිදුවෙන අන්න එකෙන් තේනතුරු මොනවත් හොයන්න යන්න එපා හදිස්සියකුත් නැහැ එමින් පටන් ගත්තොත් දුර ගමනක් යන්න පුළුවන් එමින් පටන් ගත්තොත් මේ විදිහට සිටින විට අන්න වැටෙනවා දිගින් දිගටම නොනවතී සිදුවන කිසියම් දුරක එකාකාරී එකාකාරී සංවේදනයක් චලනයක් ඒ දැනෙනකොට හොඳටම දැනෙනකොට අර මුළු ඉරියව්වටම තිබුණු අවධානය ඒ සංවේදනයේට ඒ චලනයේට නාභිගත කරන්නේ. ඒ වෙලාව ඊට කලින් නොවේ. නාභිගත කරලා ඒ සංවේදනය සමග මොහොතින් මොහොතින් එසේ සිටින විට පැහැදිලි වෙනවා මේ සංවේදනයේ දිශා දෙකක් තිබෙනවා. වර්ණ දෙකක් තිබෙනවා. හැඩ දෙකක් තිබෙනවා. ප්‍රමාණ දෙකක් තිබෙනවා. ඇතුල් වීමේ හා පිට වීමේ ආස්වාස වීමේ හා ප්‍රස්වාස වීමේ හැඩේ වෙනස් ප්‍රමාණය වෙනස් දැනීම වෙනස් රිද්මේ වෙනස් ඒ වෙනස්කම් තුළින් තමයි හඳුනාගන්නේ මේ තමයි ආස්වාස මේ තමයි ප්‍රස්වාසය. නැතු ආස්වාසයේ කියා මුලින් හඳුනාගෙන ඔය වෙනස්කම් දකින්නව නෙවෙයි. ඒ අත්දැකීම හරහා නමද්ද. නමත් දීලා අත්දකින්න යන එක තමයි ජීවිතයක් අවදත් කලේ. හැබැයි භාවනාවේදී කරන්නේ අත්දැකීමට නමත් දෙන්න. මුලින් අත්දැකීම. භාවනාව ප්‍රායෝගික දෙයක්. අත්දැකීමටයි මුල් තැන දෙන්නේ. ආස්වාසේ කොහොමද දැනෙන්නේ? කොයි විදිහටද දැනෙන්නේ? මොන වේගෙටද දැනෙන්නේ? මොන ප්‍රමාණයටද දැනෙන්නේ? ප්‍රස්වාසයේ කොහොමද දැනෙන්නේ? මේ දෙක පැහැදිලිව වෙන් කරගෙන අනිත් කලොයි සොදුයි මාරු වෙන්නේ නැහැ වගේ පැහැදිලිව හඳුනාගත්තාම ඒ ආස්වාදයේ ප්‍රස්වාසය වෙන්වෙන් වශයෙන් නිරීක්ෂණය කරන්න. සතෝ අස්ස සති සතෝ අස්ස සති එසේ නිරීක්ෂණය කරන විට මේ තියෙන නොගැලපී මඩු වෙලා ආශ්වාස ප්‍රශ්වාස සම මට්ටමකට එනවා සම වේගයකට එනවා සම ප්‍රමාණයකට එන්න පටන් ගන්නවා මුලින් මේවා අතර ලොකු විපර්යාස තිබුණා ඒ විපර්යාස සමාන වෙලා සම මට්ටමකට එන්න 100%ක්ම නොවේ නමුත් සාමාන්‍ය සම වේගයකට සම මට්ටමකට සම ප්‍රමාණයකට එනවා මෙතෙන්දී පහසුයි. ඒ අපි දිගටම ආස්වාදයේ ප්‍රසආසයේ වෙන්කර හඳුනා ගනිමින් යවදිට. වෙන්කර හඳුනා ගනිමින් යන විට ඊළඟට පැහැදිලි වෙන කාරණයක් තමයි මේක මොහොතකට කලින් ගත් උස්මට පිට කළ හුස්මට සාපේක්ෂව දැන් ගන්න හෝ පිට කරන හුස්ම වෙනස්ද කියන එක. ඊට වෙනස්. කොයි පැත්තෙන්ද? වේගයේ පැත්තෙන් වෙනස්. වේගයේ ප්‍රමාණයෙන් වෙනස්ද? රිද්මයෙන් වෙනස්. මෙතන අපිට තියෙන එකම මිනුම මොහතකට කලින් ගත්ත හෝ පිට කළ හුස්ම. එකමයි. වෙන මිනුම් නැහැ. ඒ මොහොතකට කලින් කළ ආස්වාදයේ හෝ ප්‍රස්වාදයට සාපේක්ෂව බලනවා මේ දැන් ගන්න පිට කරන හුස්ම හිමීට දෙන්නේ ඊට වැඩි හිමීටද වේගෙන්ද ඊට වැඩි දිගටද කොටටද ඒ රිද්මේ කොහොමද ඉතින් මෙතන ක්‍රමානුකූල පුහුණුවක යෙදෙන විට සිදු වෙන්නේ එක දෙයයි. මුලින් මීට කලින් ගත්ත හුස්ම දීර්ඝයි දැන් ගන්න හුස්ම සාපේක්ෂ වශයෙන් කෙටි. දැන් උත්පක් ඕන්නේ. ඊළඟ හුස්ම ඊටත් වැඩිය කෙටි වෙනවා. කෙටි වෙනවා. විශේෂ හේතුවක් නොවුන. විශේෂ බාහිර ශනික හේතුවක් ඇති නොවුනොත් මේ මට්ටමට අඩු වෙවි යනවා. අවශ්‍ය ශක්තිය අඩු වෙවි යනවා. දුර්වල වෙනව නෙමෙයි. වඩා ශක්තිමත් වෙනවා. ශක්තිමත් වීම නිසා බාහිරින් ඕනේ ශක්තිය අඩු වෙවි යනවා. දෙතෙන්දි අන්න දැන් වර්තමාන හුස්ම කෙටි කියලා දැනගන්න. පෞද්ගලික හුස්මට සාපේක්ෂව කෙටි. ප්‍රස්වාසයක් කෙටි. ඊළඟට මේ හුස්මේ හිටපු ගමන් උඩපණින ගතිය තියෙනවා. මෙහෙම රිද්මයානුකූලවම දිගටම වෙන්නේ හිටපු ගමන් උඩපයිනවා, හිටපු ගමන් වැදගෙන වැටෙනවා, මේ හුස්ම දික් වෙනවා, කෙටි වෙනවා, එකපාරට ඇදලා ගන්නවා, එකපාරට පිට කරනවා. තාම මේ හරීම රිද්මයකට ඇවිල්ලා නැහැ. එපමණක් නොවේ. හුස්ම පමණක් නොවේ ශරීරය. ශරීරයක් කියනවා මට තිබහයි දැන් දැන් ඇති මට වැසිකිලියක් ඕනේ දැන් ටිකක් කකුල දිගාරින්න ඕනේ වතුර ටිකක් බොන්න ඕනේ මොනවා හරි කන්න ඕනේ දැන් මේ විදිහට ශරීරේ හැමදාම කුරුදු වෙලා තියෙන විදිහ එයා මේ විදිහේ ඉල්ලීම් කරනවා මේවට අහුම්කම් දෙන්න ඒ ඉල්ලීම් වලට සමන් දෙන්න හැබැයි සැපීම් කරුවෙක් වෙන්න එපා යෝගියා කියන්නේ සැපේම කරුවෙකු නොවේ. ඉල්ලන ඉල්ලන දේ සපේන කෙනෙකුට නොවේ යෝගියා කියන්නේ. එහුම් කන් දෙන්න නැවත හුස්මට හුස්ම දිහා බලන්න. ඉතින් මේ ශරීරය හිතනවනේ දැන් මට ඕනේ දේ ලැබෙන්නේ නැහැ කියලා. වෙනදනම් ලැබෙනවා. වෙනදනම් හිතන වෙලාවට තේරෙනවා. පැවිදිනවා. වැසිකිලි යනවා. දැන් මේ මොනවත් නැහැ. මේ විනාඩි 40 45 පැය මට ලොකු දඬුවමක් දෙන්නේ වගේ තමයි මුලින් ශරීරයට දැන්. නමුත් ඒ නිසාම තමයි ශරීරය කැරලි ගහන්නේ. Tamanට දෙන ප්‍රශ්නෙට වැඩිය නැති ප්‍රශ්න ගොඩාක් ලයිස්තුවක් හදලා උද්ඝෝෂණයට ගේනවා. ඉතින් බොහෝ උද්ඝෝෂණවල මූලික ප්‍රශ්න ටිකක් තියෙනවා අනිවාර්යයෙන්. මේ එක ප්‍රශ්නෙට පිළිතරක් නෙමෙයි කතා කරන්නේ. එක ප්‍රශ්නේ දෙන්නේ කිව්වොත් ඒකට උද්ඝෝෂණයක් කරන්න ඕනේද කියලා අහන්න පුළුවන් ඒ නිසා තියෙන ප්‍රශ්නේ නැති ප්‍රශ්නේ ඔක්කොම එකතු කළා ප්‍රශ්න 30ක් 40ක් තියෙනවා. ඒතර මේක බෑරු. මග අරින්න බෑ. මේ ශරීරයේ මේ උපක්‍රමයේ තමයි පාවිච්චි කරන්නේ. තමන්ට ඇත්තටම තියෙන ප්‍රශ්නේ එක නැති ප්‍රශ්න ගොඩාක් ගන්න. මෙතන කසනවා අතන කසනවා උගත් ප්‍රශ්න ගේනවා. ඒ ගේන්නේ අර තමන්ට ඕනේ මූලික ප්‍රශ්නේ විසඳගන්න. පරම පුරුදු පාරේ යන්නේ. මේක දුක. ශරීරයේ දුක. වදය හා දඬුවමක්. ඒ ඉතින් ඒ එකට අපි ඉඳ දුන්නත් නම් භාවනාවේ දියුණුවක් කරගන්න බැහැ. ඒ නිසා තමයි ආතාපි අවශ්‍ය වෙන්නේ මෙතන. ආතාපි වීර්යය අවශ්‍ය වෙන්නේ මෙතනදී වැඩිපුරම. ශරීරයේ ඉල්ලන දේවල් වතුර ටිකක් බීලා ඉල්ලන දේ ඉරියව්ව වෙනස් කරලා ඉල්ලන දේ ඒ සැපනේ ඉල්ලන්නේ මොකක් හරි සැපක් ඉල්ලන්නේ ඒ ඉල්ලන සැප හිතනවටත් වැඩිය හිතා ගන්නත් බැරි ප්‍රමාණයකින් මේ භාවනාවෙන් ලැබෙන විට ඔය ඉල්ලීම් සියල්ලම නිෂ්ප්‍රභාව වෙලා යනවා ශරීරයට මතක නැහැ මේ ඉල්ලීමක් කළාද කියලා අප කිව්වා වතුර ටිකක් හොඳ නෑ. අපි දිගටම භාවනා කරමු. ඉරියව් වෙනස් කරන්න ඕනේ නෑ නෑ. මේ මින්නම් මන් දිගට. එහෙනම් පළවෙනි දාසේ කියන්නේ කියන දවසක් එනවා. ඒකෙත් මේ ශරීරේ ක්‍රමානුකූලව පුහුණු කරන්න. පුහුණු නොකළොත් කවදාවත් ඒ දවස උදා වෙන්නේ නැහැ. අස්සම් භයං කාය සංඛාරං මේ මේ බඳු කායික අරගල ඉල්ලීම් මේවා සමනය කරන්න පුහුණු වෙන්න. සික්කේ පුහුණු වෙන්න. සමනය කරන්න පුහුණු වෙන්න. කොහොමද ඒවත් එක හැක්කදා නෙවෙයි. සතන් කරලා නෙවෙයි ඇහුම්කන් දීලා ආ ඉවසීම. ඉවසීමේ සහ සමන්දී පුහුණු වෙන්න. ඉතින් එහෙම එනකොට ශරීරයට මේ ප්‍රයෝජනයක් තියෙනවා කියන එක තේරෙනවා. දැන් මේ තමයි මූලික පුහුණුව. ආනාපාන සති භාවනාවේ මූලිකම පුහුණුව මේ තමයි. ඉන් පසුව තිබෙන්නේ